එංගලන්තය ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් අනුගමනය කරලා තියෙන ක්‍රමවේද අනුව ඒ ශිෂ්‍යයන්ට විශාල මානසික පීඩනයක් නොවන ආකාරයට මේ අධ්‍යාපන ක්‍රමවේදය සකස් කරන්න අපි බලාපොරොත්තු. ඒ නිසා මේ බොහෝ ක්‍රමවේද ඔස්සේ විශේෂයෙන්ම අපි පිළිගන්නවා අධ්‍යාපනයේ පුස්තකාල වෙනුවට iPad එක, laptop එක, internet එක වැනි නවීන ක්‍රම මගින් දැනුම ලබා ගැනීමේ මාර්ග ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුරු පුහුණුව සඳහා අපි විශාල වියදමක් දරන්න අනාගතයේ බලාපොරොත්තු වෙනවා. දේවල්පතිවරු පුහුණුව සඳහා අපි විශාල වියදමක් දරන්නක් බලාපොරොත්තු වෙනවා. මේ මාර්ගයෙන් අපේ සමස්ත අධ්‍යාපන පද්ධතිය ඔසවා තැබීමට අපි කල්පනා කරනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍ර තුළට දේශපාලන ගෙනීම වළක්වාලීමට අවශ්‍ය අපි පියවර ගන්නවා.